අවසරයි ගෞරවනීය සංඝයා වහන්සේගෙන් මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ දෙවෙනි ප්‍රශ්න විචාරතු වැඩපිළිවෙලටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන අපි ජීනික මහත්තයා ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರයේ ආරම්භ කරන විදියට අවසරයි ස්වාමීන් වහන්සේ නිර්වාණ සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ යෝගියෙකුට යෝගිනියෙකුට වසරකට භාවනා වැඩමුළු කීපයකට සහභාගී සහභාගී හැකිද? වැඩසටහන් සංවිධායකයෙකු වුට ඔබ වාර ගන්න වැඩි කල හැකිද? ඔබ වහන්සේ සුපත් වේවා. අපිට එහෙම කියන්න බෑ අපිට බලන්න වෙලා තියෙන එක භාවනා වැඩ පිළිවිලිකම රහත් වෙනවා නම් අවශ්‍ය නැහැ. එනිසා එහෙම මේ කල්ලල්ලන යෝගාවචරයක නම කපන එකයි කරන්නේ. කියලා දෙන එක කරගන්න බෑ නම් ඉතින් ඒකත් මේක ගේනවායි කියලා කියන්නේ ලෙඩ කපුට වැලකන්නවා වගේ. පරණ යෝගාවචරු අල්ලි කරදරයක් අපිට. හෙල්ලවන්න බෑ. කෝල්ලවා. ජීන්ස ඒක නෙවෙයි දැනගන්න ඕන කරලා තියෙන්නේ මේ අලුත් අයට ඊට දීක තමන්ගේ වැඩ ටික තමන් කරගන්න එක්ක ස්ථිර භාවනා මධ්‍යස්ථාන කල්ලන භාවනා කරන්න. එහෙම නැතුව මේ නිතරම ස්පීතාලේ ගිහිල්ලා බේත් ගන්න එක නෙමෙයි කරන්නේ. කොහොත් බේත් වලින් කරගන්න නැත්නම් ඉන්ටෙන්සිව් කේයන් ඉන්ටර්නෙට් ගිහිල්ලා නිදානිප කරගන්න. හැමදාම මේකට එන්න හදනවා කියන එක අපේ ලොකු ජනප්‍රියතාවයක් ඒක අපේ ලොකු ආඩම්බරයක්. නැමත් අපි උත්සාහ කරනවා ඒකට ඒ තරුණ පිරිස නම් ඕනම වාර ගානක් දෙනවා. 60 පෙන්නනේ ඊට පස්සේ ඉතින් මරලා ඉතු තමයි තියෙන්නේ. අර කටු කැලේ හර බැඳගත්ත හරක් වගේ වෙල්ල කැපුවා විසි කරා. ඉතින් ඒ කට්ටිය තමයි අපිට හරිම කරදරේ. මේ පරණ හිටපු කට්ටිය ඒකට දන්නවා ඇප්ලයි කරන හැටි දන්නවා එන හැටි දන්නවා. නිතර ඇවිල්ලා එන්න යන්න පටන් ගන්නවා. එතකොට වෙන්නේ ආධුනික තියෙන බයලජ්ජා තියෙන අය එන්න පමා වෙනවා. ඒ නිසා අපි කරන්නේ මේ පරණ අය ගෙනල්ලා මේකේ වැඩමුළු නායකයන් බාටපත් කරනවා. වැඩමුළු සංවිධායකයන් බාටපත් කරනවා. එතකොට ඒගොල්ලන් ඇවිල්ලා ටිකක් වැඩ කරන ගමන් කටයුතු කරන්න පුළුවන්. එතකොට අපිට මේ තියෙන සීමිත ඉඩ වඩා කාර්යක්ෂමව පාවිච්චි කර တဲ့ හැකි. يعني සාමාන්‍ය උත්තරක් විදිහට අපි හිතුවේ එක්කෙනෙකුට තුන් වතාවකට වැඩි අවුරුද්දකට ඉඩ දෙන්න එපා. ඒ දුන්නාම අපිට අර අපි අදහස වශයෙන් තරුණ අයට ඉඩ දෙන්න තියෙන අවස්ථාව සහ මෙහි යපදිචුණනේ දායකයෝ ඒ අයට ඉඩ නැතුව යනවා. ඉතින් ඒක වෙච්චාම හරි අවුලක් ඇති වෙනවා. වැඩමුළු සංවිධායකය සහ සම්බන්ධීකාරක අතර කාගේ හරි නමක් දාපු ගමන් අලි අවුලකට යනවා. ඒක නිසා අපිට ඔය ආහන ප්‍රශ්නේ සාධාරණයි. ඇත්තටම මේ පැත්තේ ප්‍රතිපත්ති ප්‍රකාශ කරනවා නම් හොඳයි. අපි කළ තියෙන්නේ තුන් සැරේයි. නමුත් ඉල්ලීමක් කරනවා පුළුවන් තරම් අලුත් අය ඉඳ දීලා තමන් ඇවිල්ලා මේකට මේ වැඩමුළු නායකයන් වශයෙන් ලියාපදිංචි වෙන්න. එහෙම නැත්නම් වැඩ සංවිධායකයන් වශයෙන් ලියාපදිංචි වෙන්න. ඒකට අපිට ඒගොල්ලෝ එක්කෙනෙක් දෙන්නෙක් හඳවන්න පුළුවන්. හැබැයි ඒකට පූර්ණ කාලීන භාවනාව දෙන්නේ සංවිධානය කරන ගමන් කරන්නේ. ඉතින් ඒ විදිහට තමයි දැනට යන්නේ. නමුත් ප්‍රාර්ථනාව නම් එක දවස් තුනේ වැඩ පිළිවෙලින් කෙලින්ම රහත් වෙනවනම් එච්චරයි ප්‍රාර්ථනාව. ඒක වෙන්නේ නැති එක නිසායි මේ අපිට ලොකු ජනප්‍රියතාවයක් තියෙන්නේ ලොකු ඉල්ලුමක් තියෙන්නේ ඒ ගැන අපි ආඩම්බර වෙන අතරම පුළු පුළුවන් තරම් ප්‍රතිපත්ති ප්‍රකාශන කරමින් අපි යන්න හදනවා මේ ගොඩනැගිල්ල හැදුනට පස්සේ අපිට පුළුවන් මේ ප්‍රමාණය දෙගුණ කරන්න ඉතින් අපි ශීක්‍රෙන් උත්සාහ කරනවා හැකීක්මන් දෙය ටික හදාගන්න ඒක නිසා මේ ජනප්‍රියතාවය තියාගන්න හැබැයි මේ පුද්ගලිකව හම් වෙන දේවල් වැඩසටහන වලට සම්බන්ධ වෙන දේවල් අපි මන්දෝත්සාහය කරනවා මට දැන් හම්බ වෙන්නම කවුරක්වත් හම්බෙන්න වෙලාවක් එන්නේ ඒ තරම්ම මේ මේ ලොකු සංසය නැතුණාට පස්සේ එතන වැඩ කොටසක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ වැඩමුළුත් එකින් එකට යනවා. ඊට පස්සේ කොළඹ තියෙන වහේ සංවිධානයක් යනවා. මේ ඔක්කොම ඇස්සේ මගේ ආසාවක් තියෙනවා. මේ වැඩමුළුව පුළුවන් තරම් තරුණ අයට කරන්න. පුළුවන් තරම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන්න. ඉතින් ඒක මගේ ඒක පුද්ගලික අදහසක්. ඉතින් එතකොට මම කරන්නේ මේ දන්න කියන කට්ටියකින් උපරිම සහයෝගය ගන්නවා මිසක් ආ උරතලයට එච්චර ඉඩ දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ප්‍රශ්නේ අහපු කෙනාට නෙවෙයි මම මේ දොස් කියන්නේ නැත්තම් මේ විවිචනය කරන්නේ. මේ බුද්ධ ධර්මයේ මේ වගේ පිවිජීමක් ඇති වෙච්ච යුගයක මේ මනුස්ස ලෝකෙට එන්න හම්බ වෙච්ච එක ගැන මම සන්තෝෂයි. ඒ වෙනද කිසිම මගේ අසුබෑමක් නැහැ. මම කියන්නේ නමුත් ඒ කරන හැම කෙනෙක්ම Tamanne මේක හොඳටම විශ්වාස නම් තවදුරටත් අම්මගේ තනියම කිරි බලාපොරොත්තු වෙන්න එපා. ඊගාව හම්බෙන බබාට තනිය ඇරලා තමන් මොනවද හපලා කාලා බඩ හදාගන්න එපානේ. නැත්තම් ඉතින් දෙතනිය කිරි බොම්මා කියලා ඉන්නයි වෙන්නේ. දෙන්න දෙපැත්තෙන් කිරි බොන එක. එහෙම කරන්න එපා. මේ කියන කට්ටියගෙන් මම සාදර ඉල්ලීමක් කරනවා වැඩමුළු සංවිධායකයන් වශයෙන් සහ වැඩ කණ්ඩායම් නායකයන් වශයෙන් කැමැති අය අපේ සම්බන්ධීකාරක ගාව හෝ වැඩමුළු සංවිධානය කරන නායිකාව වශයෙන් අපි ඩිලානෝනා ඉන්නවා. ඒකට ටිකව සම්බන්ධ වෙලා ඕගොල්ලන්ගම පොඩ්ඩක් මේකට මේ තල්ලුවක් දෙන ගමන් Tamange ජාම බේර ගන්න එක තමයි හොඳ වැඩේ. නිර්වන් සරණයි. පරයන්කේදී හොඳින් හුස්ම රැල්ල වැටහි. ක්‍රමයෙන් හුස්ම රැල්ල නැති යාමත් වැටහි. හුස්ම රැල්ල ක්‍රමයෙන් ගෙවී යයි. ඉන්පසු හිස් ස්වභාවයක් හිස් ස්වභාවයක් වැටහි. හිස් ස්වභාවය ඇති විට බාහිර අරමුණු තිබෙනවා යන්න වැටහෙන නමුත් ඒවට ප්‍රතිචාර නොදක්වන උත්තර නොදෙන බවක් වැටහි. උහුනේ සිනාවක් ඇති බව වැටහි. නීතියක් හා කයේ පුදුමාකාර සැහැල්ලු බවක් වැටහි. මේ අවස්ථාවේදී හිත කොහෙද යන්න නොවැටහි. මෙම தত্ত্বය කුමන தত্ত্বයක්ද? ඥාන தত্ত্বයක්ද? භාවනා වැඩි ඇති தত্ত্বයක්ද? උපදේශ පතමි සූපත් වේවා. තමන්න එතකොට අසහනය අඩු වෙලා තියෙනවා නම් බහන වැඩිලා තියෙනවා ලොකු ප්‍රශ්න රාශියක් කුතුහලයේ වැඩි වීමක් කියලා තියෙනවා නම් ඉච්ඡර භාවනා දියුණුවක් කළා නැහැ ඒ නිසා මේ දේවල් වෙන්න වෙන්න අසහනය සහ ආතතිය අඩු වෙනවා නම් භාවනා වැඩිලා මොන්න තත්ත්වය ඇති වීම නිසා හෝ අසහනය සහ ආතතිය වැඩි වෙනවා නම් ඉතින් එනම් සලකා බැලිය යුතුයි ප්‍රශ්න කළ යුතුයි ශක කළ යුතුයි ඉක්මනට කොට වෙන මාර්ගයක් හොයාගන්න ඉතින් ඒක නිසා බලන්න මේ කියන தත්ත්වයට ගියාම තමන් හිතියට වැඩිය ආතතිය අඩු අසහනී අඩු තත්යක් නම් ඉතින් ඒක සාමාන්‍ය වශයෙන් දල වශයෙන් තීන්දුව කරන්න පුළුවන් භාවනාවේ දියුණුවක් කියලා. අපේ ආමතරණේ හුස්ම රැල්ල කෙරෙහි අවධානය යොමු කරගෙන සිටින විට හදවත ස්පන්දනය එසේ නැත්නම් නාඩි වැටීම දැනුනි. ඒට අවධානය යොමු කළ විට නාඩි වැටීමේ වේගය අඩු වුනි. මෙම අවස්ථාවේදී සුවයක් දැනුනි. මෙසේ හදවතේ ස්පන්දනය කෙරෙහි අවධානය යොමු කිරීම නොකළ යුතු දෙයක් වන්නේද? කියා පැහැදිලි කර දෙනු මැනවි. පෙරුවන් සරණයි. මම හිතන්නේ අපි මේ වුණත් තුන් හතර සැරයක් කියලා තිබුණා. සිද්ධියෙන් සිද්ධියට කියන්න මට ඉතර වෙහෙසක් නැහැ. මේ ආනාපානේ යනකොට නානා ප්‍රදේවල් වැටෙනවා. ඒ වැටෙන දේවල් ගැන හිත යොදවුවට ප්‍රශ්නයක් නැහැ. ඒකේ දෝෂයක් නැත්තේ නෑ තමයි විශ්වාසය තියෙනවා. එහෙම නැත්නම් සකමුසුනම් අපිට තියෙන ගැලවුම් මාර්ගය තමයි ආනාපාන. ඒක තියෙද්දි මට හදවත ගැවුනා, රත් වුණා, සීතල වුණා, සැහැල්ලුව වැටුණා. ඒ ඔක්කොගෙම කරන්න හදන්නේ මේ ආනපනෙ හිත කඩන්න හදනවා. ඒක මෙනෙහි කරත් කමන්නේ. ඒකත් එක හිතියත් කමන්නේ. සැකනම් මොන්නම දෙයක් හරි සැකයක් කරනවා මූල කර්මන්තන් හිත දාන්න. විශ්වාසකම සෙල්ලක්කාරකම රැඩිකල් වාදීකම තියෙන ඕන එකට යන්න. හැබැයි ඊට ගිහිල්ලා වල චතුරු ගන්න එපා. මේ සැකනම් ආයෙ ඉන්න මූල කර්මන්තන් ඇවිල්ලා බලන මූල කර්මන්තන් නැවත එන්න පුළුවන්කම තියෙනවා භාවනා කැඩලා නැහැ. ඉතින් මේ ඔක්කොටම මම මේ කතා කරලා කියන්නේ භාවනාවේදී නානා පෙරලි සිද්ධ වෙනවා. ඒ පෙරලි જાති දෙකයි. එකක් මූල කර්මස්ථානේ ඇතුලේ පෙරලි, අනිතව පිට පෙරලි. ඇතුලේ පෙරලි නම් ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. අපි ඉන්නේ ගේ ඇතුලේනේ. මේ පිට පෙරලි වලට යන්න යන්න භාවනා දියුණු වෙනවා. හැබැයි ඒක සැකකෙලුවොත් ඒ දියුණුවක් නෙවෙයි වෙන්නේ පටලැවිලා. ඉතින් එහෙම නිසා පිට දිවිනොට යනවායි කියලා කියන හොඳ යෝනිසුමංස්කාරයක්. හොඳ සෙල්ලක්කාරකම්. කෙන ඕන දෙයකට කැමතියි. සැක වුණා. ඒ වෙනකොට සැකේනවනේ සැක වුණොත් ආය බලන්න මූල කර්මත්තාන්න යන්න පුළුවන් නම් මොනවත් වෙලා නැහැ. පිටියවට නොයා හිටියොත් කිසිම දියුණුවක් ඇති වෙන්නේ නැහැ භාවනාවේ. පිටියව එන්න අරින්නේ වගේ එන්නන්න යන්න එපා එනවා. එන දේවල් එක්ක ඕන සෙල්ලමක් කරන්න ඒකට කියනවා ආර්ය පරිශ්‍රණය කියලා. සැක එනවා. මට නෑ කියන්න බෑ. සැක එනවනම් ආය මූල කර්මත්තාන්න යන්න පුළුවන් නම් සැක අරගන්න. හැබැයි මම වරහන් ඇතුලේ දාලා කියනවා නැවත නැවත මූල කර්මත්තාන්න කියලා චෙක් කරනවායි කියලා කියන කාලේනාස්ති කිරීමක් සැක අධික පුද්ගලයෙක් එතකොට අර අනිවා අනවරතෙන් දිනු වෙන භාවනාවට තමන් විහිං සැක දාලා තමන් ආය මූල කර්මත්තාන්න යන්න කාලේනාස්ති කිරීමක් වෙනවා එහෙම නැති කෙනාට සද්ධාව තියෙනවා කිසිම බයක් නැහැ මරණ කෙන වෙන්නේ කාය කාය නැති වෙන එක නෙවෙන්නේ ඒකට ලෑස්ති ඒකේ නබෝම ඉක්මනට භාවනා දියුනේ ඉතින් මේක මන් දන්නේ මට මේ දන්න වචන වලින් කියන්නේ මොන විදිහට කිව්වත් ඉන්න හැම දිනුවකදීම සැක ඇති කරලා ආයෙ කරකවන. ඒ තමයි මායාවේ දෙල්ලම. ඒ නිසා ඕනේ තැනකට යන්න රෙන්න කිසි බයක් වෙන්නේ නැහැ. යා බොහොම ඉක්මනට භාවනා දියුණු කරගන්න. සැක එනවනම් ආයෙ මූල කර්මස්ථානට යන්න පුළුවන්කම තියෙන තාක්කල් හානියක් වෙලා නැහැ. මම මෙහෙම කියනකොට මන්ද තේරෙනවද කියලා. දැන් නැත්නම් කවුරු හරි කැමතිද මේක වෙන වචන වලින් ගැළපෙන විදිහට කියන්න. තේරුම් ගත්ත කෙනෙක්. කෙනෙක්වත් නැහැ මූණ කිසිම ලේ පාටක් ඔක්කොම නිකන් එන ගහච්ච තෝම් පිටිනියා වගේ. කිසිම සායව සාකච්ඡාවක නෙවෙයි ඉන්නේ බුදි. කට්ටිය බුදි. ඉතින් අපි නිසා යනවා ඊගා ප්‍රශ්නෙට. මේ හාමුදුරනේ පරයන්කේදී හොඳින් කුෂ්මතරල වැටෙනවා. එම තත්ත්වයේ සිහින් වෙනවා. තුනි වරණයට තුනි වෙනවා. වැටහෙනවා. ඒත් සක්මන කරන විට මේ භාගයක පමණ ගත වූ පසු පරයන්කේදී මෙන් નિરાයාසයෙන්ම හුස්ම රැල්ල වැටෙන්න පටන් ගනී. හුස්ම රැල්ල ගොරෝසු බව දැනේ. මෙම தත්ත්වය දින දෙකක්ම ඇතුන් නිසා පරීක්ෂණයක් විදිහට හුස්ම රැල්ලේ හිත තියාගෙන සිටීමි. ඊට බොහෝ වේලාවක් එම தත්ත්වය පැවති අතර සක්මන ඉබේ සිදුවන්නක් මෙන් වැටහෙනවා. සිත බාහිර අරමුණු වලට වැටෙන්නේ නැත. වැටලුණත් නැවත ශනේකින් උස්මරල් පැමිණේ උපදේශ පතමි නිර්වන් තරමයි මම ආයි ඉස්සල එක ආයෙ කියන්නම් සක්මන් කරනකොට ආනපානෙ වැටෙන එක වෙන්න පුළුවන් ඒකත් එක පරිේශන කරන එකත් හොඳයි ඒක තමයි යෝන්සෝමනසිකාර දින තියෙන වැඩි සැකනම් මේක හරිද වැරදිද සමතිද විපස්සනාද ඉස්සරට යන පස්සට යන කියලා සැකනම් ආයෙ සක්මන්ට කියලා බලන්න මට සක්මන් කරන බව දැනෙනවා කියලා නිසා තමන්ගේ මූල කර්මස්ථානේ මොකක්ද කියලා දැනගන්න. සක්මණේ මූල කර්මස්ථානේ වම දකුණ. ඒකෙදී ආනාපානේ එන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඉසල එකේ කියලා කියනවා ආනාපානේ කර කර ඉඳද්දී හෘදේ වස්තු ගැසවීම එනවායි කියලා. ඕන දෙයකට යන්න වෙන මොකද කියලා ගෙන්න ගත්ත දේවල් නෙවෙයි. භාවනාවනේ. ඒකට යන්න දෙන එක සෙල්ලක්කාරකමක් යෝනිසමනස්කාරයක්. ඒක පරිේශනයක්. ඒක කරනකොට සැක එන්න ඉඩ තියෙනවා. සැක වරෙන් කියනවා නෙවෙයි. ආවොත් මූල කර්මස්ථාන කියලා යන්න පුළුවන්කම තියෙනවා නම් වැටලිලා නැහැ. මම දෙවෙනි වතාවටත් ඒකමයි කියන්නේ. ඒ නිසා මේ ප්‍රශ්න අහපු එක්කනට ඉස්සෙල් ප්‍රශ්න අනුසාරයෙන් තමයි මේ ප්‍රශ්න දෙන උත්තරින් කාරණා වැටහුණාද කියලා මට දැනගන්න කැමතියි. ප්‍රශ්න අපේක නෑ කියන්න කැමති නැහැ. නිර්වාණ සරණයි ගරු ස්වාමීන් වහන්ස මම භාවනාවට වාඩි වී මම දැන් මෙතන ඇයි සිතා සුළු වේලාවකින් මට හුස්ම දැනීම දැනේ. එක්වරක් දෙවරක් දැනීමෙන් පසු කොහෙත්ම නොදැනී යයි. නැවත මා නාසිකාග්‍රයට හිත තබමි. මගේ බඩ තද වෙනවා දැනෙනවා. කොහොමා කළ යුත්තේ කුමක්ද යන්න කරුණාවෙන් පහදා දෙනසේක්වා. ආනපනින් අතර වුණා නම් ආයෙ බඩ බලන්න යන්නත් එපා. තදවීමට ආරාධනා කරන්නත් එපා. ආනපනින් ගිවිච්ච තැන තියෙන හිස් තැන ඒ ඒ තියෙන අවකාශය දිහා බලාගෙන ඉන්න වෙන මොනරි දැම්මොත් ඒකට මම එකඟ වෙන්නේ නැහැ. වෙන ඕන දෙයක් එන්න පුළුවන් ඒකත් එක්ක ඉන්න. සැකනම් ওই නැති වෙච්ච ආනපනේ ආයෙ මතුවලා තියෙනවා පෙනෙයි. එතකොට ආනපනට යනවා. සැක නැත්තම් බඩතද වෙච්චාවයි සැක ඇති වෙච්චාවයි ඔක්කොම දිහා බලන්න එකයි දේ. ඒක ඔක්කොම යෝනිසමනස් කාට වැටෙනවා. ඒක ඔක්කොම සෙල්ලක්කාරකමට වැටෙනවා. සැක තියෙනවා නම් විතරයි ආය ආනපනට එන්නේ. ඉතින් ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා සැක වුණොත් හිත ඇවිස්සුනොත් ওই නැති වෙච්ච ආනපනේ ආයෙත් එයි. එතකොට නැවතත් ආනාපානට හිත දැමීමෙන් සැක දුරු කරගන්න, වැරදිලා නැති බව තේරුම් ගන්න, ආනපනිනකොට ආයෙත් tempත් වෙලා ආයෙත් විවේක වෙයි. විවේක වුණාට පස්සේ විවේක හිතට මොනවද දාගන්නවයි කියන්නේ ඈදිදියට බොරදියෙක් කරිනුවක්. අනාකූල ප්‍රවාහය ආකූල කිරීමක්. ඒක යෝගාවචරය කරගන්න මෝඩකමක්. උත්සාහවන්ත වෙන්න ඕනේ, ළමටහන සුද්ධ කරගන්න ඕනේ. මේ ඈදිදියට බොරදියෙක් වෙන්න එපා අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා කියලා හිතාගන්න එකයි තියෙන්නේ. දාගත්තොත් ඒක ඉතින් අනවශ්‍ය වැඩක්. ඒසයි විවේකී ආවනම් විවේකයත් එක්ක විවේකේ නෑ බාධාවක් ආවනේ බාධාව දිහා හොඳට බලාගෙන ඉන්න මේක මං ගත් එකක් නෙවෙයි පැමිණිච්ච දෙයක් මං දැන් හිත අලුත් වෙන්න හදන්නේ යෝනිසුමංස්කාරයේ පහළ වෙන්න හදන්නේ පැමිණිච්ච දේ නාඩ ගන්නටලා ගියාවයි එක්කෝ එක්කෝ දැන් හිස්තනෙයි නැත්නම් ආනපානෙයි ඒ කොයි එකවත් කමක් නෑ එන එන දේ එන්නේ පණවිඩයක් දෙන්නයි ඒකට හැප්පෙන්න යන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා වෙන මොනවත් අඳුන්වා දාගන්න අඳුරන දෙන්න දාගන්න යන්නත් එපා. අන්න ඒක තමයි සුද්ධ කරගෙන යන්න ඕන. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපානය මෙනෙහි කරමින් මුලින් භාවනා වාරය කරගෙන යන විට ආනාපානය සිවුම් වී ගොස් ඒ සමගම ධනහිසේ තද වේදනාවක් හටගනී. ඊපසු මම කකුල දෙක හැර නැවත ආනාපාන භාවනා කරමි. නැවතත් ආනාපානය සිවුම් වූ පසු වේදනාව මතුවී සිතුවිලියට පටන් ගනී. ස්වාමින් වහන්සේ ඉදිරියට යන්න කියා දෙනසේක්වා. මේ චක්‍ර කරගෙන යන 10 15 සැරයක්. ඒකට තමයි තේරෙයි හැම එකෙදීම තමන්ට අලුත් දැනුමක්, අලුත් ක්‍රමසහවිදි එන්න පටන් ගන්නවා. මේක අතර tempat වීමක් සහ අවිසීමක්, tempat වීමක් සහ අවිසීමක් විදිහට දිගට අපි පන්නරයක් කරන් දෙනවා අපිට. වශී භාවයක් කරන් දෙනවා අපිට. සිද්ධි කිරීමක් කරනවා. කිසිම තැනක මොන්නම විදියකින්වත් සැක එහෙම නැත්නම් කුකුස් ඇති කරන්නේ නැතුව ඒ පැමිණිච්ච දෙයත් එක්ක වැඩ කරන වැඩ කරන යන උතනින් එහාට ගියාට පස්සේ සම්පූර්ණ ධර්මයෙන්මයි වැඩේ වෙන්නේ. මේක සැකකරන එක විතරයි අපි ළඟ තියෙන මේ අවිද්‍යාව බවටපත් වෙන්නේ. මේ වෙනදී ස්වභාවයෙන් වෙන දෙන්නේ. ඒ වෙනදී කිසිම විදියක කිසිම දවසක නොදැලිය හැකි මට්ටමට ඉන්නේ. ඒක අපිට දීලා තියෙන දායාදයක්. ඒ නිසා මේක ඒ චක්‍ර නැවත නැවතත් නැවත නැවතත් කරන පුස්කොළ පොතක් කරන කළු පිටිමැද්දා වගේ වෙන්න දෙන්න ඒක එක පරියන්කයක් ඇතුළේ මේ චක්‍ර 10 15ක් ගියොත් ඔය ප්‍රශ්නේ අහන්න හිතෙන්නේ නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියන්කේ ආනාපාන සති භාවනාවේදී ආනාපානයේ සිතේ එකඟතාවයෙන් විස්තරාත්මක බැලීමේදී ක්‍රමයෙන් ආස්වාද ප්‍රස්වාස ගෙවිගොත් නසස්වර තැනකට පිටවමු වේ. ඊත් එක පරියන්කේදී සුපවිලි ශබ්ද ආදී නිසා නිසසල වූ සිත පිටින්නට බිඳියයි. නමුත් ඒ බව සිතුවේ සිතුවිලි හා ශබ්ද මම නොවේ මගේ නොවේ මගේ ආත්ම නොවේ වශයෙන් බැලීමේදී නැවත කලින් පැවත නිසසල තැනට යොමු වේ. තවත් පරයන්කදී සිතුවිලි ශබ්ද ආදී අරමුණු නොවේ. නමුත් සිතේ එකඟතාවයේ තදින්ම තිබියදී පය වැක්කිරෙන බව දැනේ. සතිය හොඳින්ම පවතී. පය වැක්කිරෙනවත් සමගම අය කෙලින් කිරීමට සතිය ඇත. මේ අතර සිතුවිලි ඇති පර්යන්කේදී අය වැක්කිරීමක් සිදු නොවේ. සතිය බිඳෙන අවස්ථාවද නැවත ආනාපානය ගෙවුණු හිස්තැනට යා හැකිය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ දෙයාකාරම පර්යන්කය පැයක් බැගින් කාලය ඉතා හොඳින් ගත කළ හැකිය. අඩපාඩු ඇතිනම් පැහැදිලි කර දෙන්න මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේක මෙතෙක් ආව ප්‍රශ්න වලට වැඩිය ආත්ම විශ්වාසිකී ලියුප එකක්. ඉතින් මේකෙදි කියනවා සතියෙන් එනකොට ශක්තිය අඩු වෙලා වෙනකොට නිදිමත වෙනවා. ශක්තිය වැඩි වෙලා යනකොට හිතවිලි වලට යනවා. ඒ කියන්නේ බොහොම සෞඛ්‍ය සම්පන්නයි. වරක හිතවිලි, වරක නිදිමත, වරක මදහත් බව තියෙනවා. ඔබ තුනම අතක ගා යනකොට චක්‍රගාන වැඩි වෙන්න වැඩි වෙන්න ওই සිද්ධිය නැවත නැවත වෙන්න වෙන්න තද බල නින්දකට හෝ තද බල හිතවිලි නැතුව මැදට මැදට මැදට මේක සමතුලනයක් එහෙම නැත්නම් සමவாயක් එහෙම නැත්නම් සුවපහසුක තැනකට එන්නේ ඒක අපේ දෙයක් නෙවෙයි ධර්මයේ හැටි. ඒ නිසා මේවා දිහා බල බල එකකටවත් මායින් කරන්න එපා. මේ තුනම දිහා බල බල යන්න යන්න යන්න යන්න හිත වශී වෙනවා පාලනය කර හැකි තත්වයකට එනවා. ඒක නිසා මේකට කරන්න තියෙන්නේ මේ චක්‍ර මේ උස්පහත් වෙන උච්චාවච වෙන දේ චක්‍රයක් විදියට සලකලා ඒ චක්‍ර කුල්ලුවන්තරන් රාශි ගාණක් එක පරියන්ඛයක් ඇතුළත 10 12 සතාවක් කරනවා නම් ඒකට අපි කියනවා මෝරච්චකම, තලතුණකම කියලා භාවනාව. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප සමාවදන් වන උපෝස ප්‍රත්‍යංග සීලේ අත්වන ශික්ෂා පදයට අදාළ කරුණු පැහැදිලි කර දෙන්න. දේවාන් සර්ණ. අච්චගීත වාදිත ඒක නිසා ඒක නැටුම් ගැයුම් වැයුම් අච්චගීත වාදිත විසුක දර්ශන විහිළු දර්ශන විසුක දර්ශන මාලා මල් ගඳ මල් පැලදීම් ගඳ විලඳුම් දැරීම් විභූෂණ වශයෙන් ශරීරයේ මේ මවා බෑම් වාදක්වීම මේ වගේ වලකිනවා කියන එකයි කතාව. ඒක නිසා භාවනා කරන්න ගියාම අපි කාගවත් අවධානයට ලක් නොවෙන්න දිරාගිය ගහක් වගේ ඉන්න එකයි තියෙන්නේ. ගරුතර ස්වාමීන් ගරුතර ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති වඩන යෝගියෙක්මි. ඔබ වහන්සේ පෙන්වා දුන් ස්තන තුල මම දැන සිටිමි. ඒ බොහෝ වාරයක් පුරුදු කිරීම නිසා මේ පැත්තේ ඉබේ මෙහි. මොහොතේ පාවුවද දැන් එයට මා පුරුදු වී ඇත. මේ බොහෝ වේලා සිටීමටද පුළුවන්. සාමාන්‍ය ජීවිතයේදී දුකක් ආවිතද ඒ හිස් බව දුක තුළට ඉබේ ඇතුළු වී දුක නැති කරයි. ඒ වගේම සතුටකදීද හිස් බව ඇවිත් සතුටද නැති වෙයි. කිහිප විටකදී මේ දෙයාකාරයම අත්විඳ ඇත. සතිය මෙන්ම සමාධියද පවතී. මේ தත්ත්ව උපේක්ෂා මට්ටමක්ද? සැහැල්ලු බව, හිස් බව, පීඩාවක් නැති බව නිතර පවතී. හැම මොහොතකදීම නිහඬවම සිටීමට සිටේ. ඔබ වහන්සේට නිර්වාණ කරණයි මේ ආත්ම භාවයේදීම නිවනම අවබෝධ වේවා. මේක වෙනද එච්චර මත ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ. මේක උනන්දු කරන්න ඕන උනන්දු වීච අවස්ථාවක්. නමුත් මෙන්න මේ විදිහ නිකන් <clears throat> දල උපදේශයක් දෙන්න පුළුවන්. මේ தත්ත්වේ පර්යංකයට සීමා කරන්න එපා, සක්මණට සීමා කරන්න එපා. දවසේ ඕන ඉරියව්වක ඕන වෙලාවක ඕනේ අමලියක් තියෙද්දි ඕනේ සතුටක් තියෙද්දි මේක ගන්න පුළුවන් තැනට ගිය මනුස්සයාට මිනිස්සෙක් කියයි. එයා මනුස්සකම දන්නේ. අනිත් ඔක්කොමලා ඉඳගෙන ඉන්න වැඩ සක්මණේදී බෑ සක්මණේදී වැඩ ඉඳින්දා වැඩවල බෑ කියලා මෙව අතර තියෙන සමவாய මනුස්සකම දකින්නේ. ඒ නිසා මේ විවේකය කඩන්න පුළුවන් ඉරියව්වෙන්ද වෙලාවෙන්ද දුක් කරදර වලින්ද සැපත වලින්ද කියලා නිතර පරිශීලනය කරන්න මොනම දෙයකින්වත් කැඩෙන්නේ අන්න එදාට කියතේ මිනිස්සුක් කලයි. දේවල් වලට සැලෙන්නේ ඒ යට කියන මේ ඒකාග්‍රතාවය කියන චෛතසිකය මරණෙදීවත් කැඩෙන්නේ නැහැ. ආන්නේ අඳුරගත්ත දවසේ ඒ මනුස්සයාට මනුස්සකම කියන්නේ මධ්‍යස්ථ මනුස්සකම කායික මානසික සුවය එළඹෙනවා. ඒකට මේ පාඩ තමයි හැදීගෙන යන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්සේ පරයන්කේදී කයට සිත පීඩ වූ විට එක වේලාවකින් පපුව මැද කොටසේ වේදනාවක් යම් අවස්ථාවකදී මතුවේ. ඊට කුමක් කළ යුතුද? මේ වේදනාව දරා ගන්න බැරි නම් විතරක් අපි වතු ටිකක් ගහගෙන ඉවතපම් පපුව කියන එකයි තියෙන්නේ. දරා ගන්න පුළුවන් නම් ඔයිට වැඩිය දරන දරලා තියෙනවනේ අපි මේ භාවනාවටනේ දරන්නේ කියලා මේ වේදනාව තිනුට ආනපානෙ කොහොමද වේදනාව නැතිකොට ආනපානෙ කොහොමද කියලා දෙක සංසන්දනය කරා. එතකොට ඉදිරියක් යනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී ආමාරු වීම හා සක්මන් කෙලවරේදී හැරීම යන අවස්ථාවවලදී ඇතිවන මනසේ කියවීමත් යතකී අවස්ථාවන් පිළිබඳව මනසේ කියවීමෙන් මොරව ඇතිවන නිවර්ති සංජානනයත් තරංග ඇතුළේ හඳුනා ගැනීමත් ප්‍රාථමික යෝගාවචරයේ හැටියට වෙන් කර හඳුනාගන්නේ කෙසේද? නිර්වාණ සරණින් ඔබ වහන්සේට දීඝාසී ලැබේවා නෑ වෙන් කළ අන්තර ගන්න ඕනේ මේ වෙන දේවල් වලට ස්වභාවයෙන් වෙන්න ආරින්. වර එක සිද්ධිය පේනවා වර එක සිද්ධියට අහු වෙනවා. සිද්ධිය පේන වෙලාවට පේනවා සාමාන්‍යයෙන් හැනකොට සතිය ටිකක් කැඩෙනවා. කැඩනකොට 100ක් කැඩෙන්නේ නෑ. සමහර වෙලාවට හිතෙනවා මේ කැඩෙන එක තමයි භාවනා විදිනුව කියලා කියන්නේ. එලා හිත නරක කරගන්න තු ඉස්සරහට යනකොට අනිවාර්ය භාවනා විදිනුවක්. ඒ නිසා මේ ස්වභාවිකව වැඩි වැඩියෙන් භාවනා කරනකොට ඔය කියන සුතමේ ඥානෙ නැති වුණාට මූල ධර්ම දැනුම නැති වුණාට අනිවාර්ය ඉස්සරහට යනවා. ඒ නිසා මේකට නැවත නැවත වෙන්න දෙන්න මේක අත්‍යරද්දක් හෝ සීලයක ගැනීමක් හෝ සතියක් හෝ නෙවෙයි භාවනා දියුණු කරන්න දෙන වැඩිපුර අභ්‍යාස මාලාවක්. එහෙම නැත්නම් gedara වැඩ කියලා කියන්නේ ඉස්කෝලේ යන කාලේ අන්නේ gedara වැඩක් නැවත නැවත ඒ ටික වෙලාවට කරලා දාන්න. එතකොට දන්නේම නැතුව මේක තමන්ගේ සුතමේ ඥානයටත් අහු වෙනවා, චින්තාමේ ඥානයටත් අහු වෙනවා. හරි අමාරුයි කාට හරි කියලා දෙන්න. මොකද උඟ දෙනෙක් කරන්නේ නැතුව පොත බලලා නිවන් දකින්න හදනවා. ඊට වඩා ගොඩාක් වටිනවා පොත දන්නේ නැතුව උනත් කමන්නේ මේක නැවත සිද්ධ කරන, සිද්ධි කරන, සිද්ධ කරන භාවනා කරන එකනට පොත Taman ඇතුළෙම තියෙනවා. නිසා මේක නැවත නැවත වෙන්න දෙනකොට ওই ප්‍රශ්න කරන සුකුකුසත් නැති වෙලා කාරණා වැටෙන්න පටන් ගන්නවා. නිර්වන් තරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ මඟ පෙන්වීම මත පතන් බව අනුගමනය කරමි. පළමුවෙන්ම වම දකුණ වශයෙන් මූලිකව ආරම්භ කොට පසුව පාදවලට දැනෙන දේ කෙරෙහි මනාව අවධානය යොමු කෙලෙමි. වැලි පොළවේ රළු බව මුලින්ම දැනී පසුව ඒන් පාදයට ඇතිවන තෙරපීම අවබෝධ කෙලෙමි. එමෙන් පාදයේ විශේෂ බව හා බිම තැබෙන බව හඳුනා ගතිමි. තවදුරටත් සක්මනේහි යෙදීමේදී පාදයේ ඉදිරියට යැවෙන බවද මොළවට පදවන බවද හඳුනාගතිමි. එහෙත් මේ සියල්ලම එකම ගමනකදී පාද දෙකටම දැනීම සමහර අවස්ථාවල සිදුවන බව අවබෝධ කර ගැනීම දුෂ්කර විය. සමහර අවස්ථාවල පාදයේ එසවීම, ඉදිරියට එක් ලැබීම පැහැදිලිව දැනේ. සමහර අවස්ථාවල ඉදිරියට යාම නොදැනේ. පාදයේ එසවීම, බිම තැබීම හා පාදයේ බිමට තෙරපීම දැනේ. සමහර අවස්ථාවල පාදයේ එසවීමට පෙර පොළවෙන් තෙරපීමක් මෙන් දැනේ. මෙය නිවැරදිව සිදුවේ යුත්තේ කෙසේදයි තේරුම් කර දෙනෙමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට පතන අයුරින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. වැඩක් කියලා දෙනට වැඩිය මේක ලියලා තියෙන එක වාක්‍යයක් විතරක් මම කැමැති ඉස්මතු කරලා දෙන්න. පස්සට යනකොට පේනවා මම යවන බව මට වැටහෙන්නේ නැහැ කියලා. මෙන්න මේ කවදා හෝ මට වැටහෙන්නේ නැති බව වැටහෙනවා නම් ඒක තමයි භාවනාව කියන්නේ. යවනවා ඒ වෙලාවේ මම දැනගෙන හිටියේ නැහැ. ආන ඒකට අවදිය වැඩි වෙනවා නම් අපේ යටි මනසට ඉබේම මේ අපි අවදා යාළුවෙකුට ආදරම මේක අකරතැබ්බයක්වත් වැරදිලක්වත් සත්‍ය නැතිවීමක්වත් නෙවෙයි. මට වැටහිච්ච නැති බව මම දන්නවා. කවදාකවත් මේක කරලා නැහැ නේ දැන් ඔන්න ඉන්න පටන් ගත්තා. යවන උස්සන බව දන්නවා, තියෙන බව දන්නවා, යවන බව නොදන්න බව දන්නවා. මේක තියෙන ශ්‍රේෂ්ඨම තැන තමයි නොදන්න බව දැනීම. මේක තමයි කියන්නේ යටිහිතට අවදි වෙනවයි කියලා. ඉතින් අපි මේ ගූඪ වැඩ, গুপ্ত වැඩ, බය උපදන වැඩ, පාලනයකින් තොර වැඩ කියලානේ දාලා තියෙන්නේ. ඉතින් ඔයගේ තැනකට යන්න දන්න දේ දන්න එක කොච්චර මාස්ටර් කරන්න ඕනද නොදන්න දේ දැනගන්න තැනට යන්න. ඒ තමයි බුදුහාමරගේ උපක්‍රම. දන්නේ නැති ඔක්කොම බලපන්. ඒසොර වේතෙන් තංගල දැනෙන්නේ නැහැ කියලා. අන්න එතෙන් තමයි නිවන තියෙන්නේ. ඒකට 100 100ක් අවදි වෙනකොට නොදැනීමටයි අපි බුදු වෙනවයි කියලා කියන්නේ. නොදැනීම පිළිබඳ දැනීමට. අපි දන්න සෑම දෙයක්ම කක්කා. අපි දන්න සෑම දෙයක්ම කෙලෙස්. ඔය අතරමැද අනන්තවත් නොදැනෙන දැන් තියෙනවා. ඒක පහු කරගෙන අපි ගියේ ලැජ්ජ නිසා. මාන්නයක් ඇති වෙන්නේ නැති නිසා ඒ කියන්නේ. තණ්හා කරන දෙයක් නැති නිසා. ඒවත් මේ හිස්තැන් නොදැනෙන දැන් දකින්නට පේනවා. ඒ නොදැනෙන සංගල කිසිම මානසික ආතතියක් නැහැ. කිසිම අසහනයක් නැහැ. මේකට බය තමයි මානසික ආතතිය කියන්නේ. නොදැනෙන දෙයට සාදර වෙච්ච ගමන් වැලි අතර තියෙන මැණික් කවුරුනා වගේ දවසකට කී ලක්ෂ කෝටි වාර කීයක් නොදැනෙන බව තියෙනවා. ඒක දැනගත්තත් මුස්පීන්තුවක් විදිහට සලකන්නේ පුතඥය. නොදැනෙන බව මම දැන් දැනගන්න පටන් ගත්තා කියලා කිව්වොත් ඕන ආර්ය භාවයට යනවා. ඊට පස්සේ ආ කතා කරන්නේ ඒ ගැන විතරයි. මන්ද ප්‍රසවාසී ඉවරලා ආශාසී එන්නේ ඉස්සෙල්ලා නොදැන තැනක් තියෙනවා. මම බර ඇවිල්ලා දකුණට යන්නේ ඉස්සෙල්ලා නොදැන තැනක් තියෙනවා. හිතිර දෙකක් අතර නොදැන තැනක් තියෙනවා. වේදනා දෙකක් අතර එහෙත් නොදැන තැනක් තියෙනවා. අන්න ඒකට අවධානය දාපු ගමන් මේ දුක් අතර තියෙන නිදුක් භාවය ඉස්මතු වෙන ගන්න. ඉතින් ඒකට අවධානය මාරු වෙනවයි කියන්නේ ඒකට අවධානය ප්‍රමුඛතාවය දෙනවයි කියලා කියන්නේ අමානුෂික වැඩක්. අපිට අම්මලා තාත්තලා උගන්වපු වැඩක් නෙමෙයි මේක. අපේ ගුරුවරු උගන්වපු වැඩකුත් නෙවෙයි. අනෙක් ගුරුවරු ගැන්වෙත් නෑ සර්වඥාන්සේ විතරයි මේකට ශූන්‍යතාවයේ වශයෙන් තුච්ඡ බව වශයෙන් රිත්ත බව වශයෙන් මේකට අවධානය යොමු කරන්න ලේසියක් නෙමෙයි බුදුහාම කරේ. දන්න ටික සේරම වර්ගීකරණ කරපන් නම් කරපන් මෙනේ කරපන්. 100 100ක් මෙනේ කරන යනකොට දෙරේ ඇහෙන හිස්තන් වගේක් තියෙනවා. අන්න ඔය හිස්තන් තියෙනවා මේක මට දැනෙන්නේ නැහැ කියන උදාසය තමයි ඕකට තමයි දැනුම කියලා බුද්ධ ආගමේ සඳහන් කරන්නේ. එතකොට අපි මෙතෙක් මොනවද එකතු කරලා තියෙන්නේ? මෙතෙක් එකතු කරපු සියල්ලම තණ්හාවට හේතු වුණා. මෙතෙක් කරපු සියල්ලම මාන්නයට හේතු වුණා. මෙතෙක් කරපු සියල්ලම මමයට හේතු වුණා. ඔය හිස්තනේ කිසිම තණ්හාවක් කරන්න බෑ. කිසිම මාන්නෙකුත් නැහැ, කිසිම මමෙකුත් නැහැ. නමුත් කලාතුරකින් තමයි කියවෙන්නේ ඕක. කියවුණත් වැරදිලා පෙරදිලා විදිහට කියන්නේ. එනිසා ලිඛ ආයි කියවන්නේ එක එක වාක්‍යයක් තියෙනවා. මට යවන තැන වැටුනේ නැහැ කියලා. වාසිකේ මඟ පෙන්වීමත් මන් බාර අනුගමනය කරමි. පළමුවෙන්ම වම දකුණ වශයෙන් මූලිකව ආරම්භ කොට පසුව පාදවලට දැනෙන දේ කෙරෙහි මනාව අවධානය යොමු කෙලෙමි. මිලි පොළවේ රළු බව මුලින්ම දැනී පසුව ඒ පාදයට ඇතිවන තෙරපීම අවබෝධ කෙලෙමි. ඉමෙන් පාදයේ ඇසෙන බව හා අමත බෙන් බව හඳුනාගත් මිතවදට සක්මනේදී ඉදීමේදී පාදයේ ඉදිරියට යැවෙන බවද පොළවට තද වෙන බවද හඳුනාගතිමි. ඒත් මේ සියල්ලම එකම ගමනකදී පාද දෙකටම දැනීම සමහර අවස්ථාවලදී සිදුවන බව අවබෝධ කර ගැනීම දුෂ්කර විය. එතනත් එක පොයින්ට් එකක්. දෙයට අවබෝධ කරන පේනවා වම් බැලුවොත් දකුණ පේන්නේ දකුණ දැනුමක් නැති වෙනවා දකුණ බැලුවොත් වම පේන්නේ මේක පේන්නේ මේ කියන්නේ කන කෙනහිල්ලකට අඬ ආව ගෑමට නී බලන්නකෝ මට දෙකම පේන්නේ නැහනේ නමුත් මෙතන කියන්න දෙන්නේ මේක ගැන දන්න දැනුම ප්‍රමාණයට මේක නොදැනීම තියෙනවා. ඒක දැන ඒක අවබෝධ වෙච්ච දවසේ දැන් මේ කවුද මේක අවබෝධ කරගෙන බ්‍රහ්මයේද්ද ගාන්ධර්වයේද්ද තරබලදාරි දෙයන්නාංශයේද මගේ දැනුමද කර්ම මොකක්වත් නැහැ මේකට තියෙන මේ බය වෙනුවට මම මේ වම ගැන හොඳට සැලකිල්ලෙන් ඉන්නකොට මට 100 100ක්ම දකුණ දැනෙන්නේ නැහැ කියලා අවබෝධ වෙනකොට දකුණ නිවන් දැකලා වම ඉන්නේ කක්කය මේ කක්කාවට සාපේක්ෂව තමයි නිවන දැකන්නේ මේක නෙමෙයි මම කියන වාක්‍යය තව ටිකක් ඉස්සරහට යන්න ඕනේ. සමහර අවස්ථාවල පාදයේ සුවඳ ඉදිරියට තැබීම පැහැදිලිව දැනේ. සමහර අවස්ථාවල ඉදිරියට යාම නොදැනී. ඔයදී පාදයේ යෑම නොදැනී. ඒක ලියන්න වෙච්ච එකයි, ඒක ලියන්න ඕන කියලා හිතච්ච එකයි, ලියමනයි තමයි මම මේ අගය කරන්නේ. හැබැයි මේ ලියන එකන ඒකමතු කරන්න නෙවෙයි රචනය ලියලා තියෙන්නේ. ඒක මම දන්නවා. මගේ කට්ටකම තමයි මේ වචනේ උසරා ඉස්මතු කරලා පෙන්නන එක. එතකොට මම හිතනවා අනෙක් අයට තේරෙයි කියලා. අපි කතා කරන භාෂාවේ කිසිම නිවනක්වත් සත්‍යයක්වත් හොඳ දෙයක්වත් නැහැ. ඕකේ හැංගිච්ච තැන්වල නිවන තියෙනවා. ඒක සමහර වෙලාවට එළියට පයින්. හැබැයි අපි හිතන්නේ ඒක වැරද්දක් සතිය නැතිකමක් කියලා. නමුත් පැහැදිලිව කියනවා යැවීම බල මට දැරීමක් නැහැ. කවුද මේ කියන්නේ? මම යටද මේ දැනීම තියෙන්නේ මාන්නයටද මේ දැනීම තියෙන්නේ තණ්හාවටද දැනීම තියෙන්නේ සම්පූර්ණ ව්‍යාකරණානුකූල විරුද්ධ වචනයක්. ඒත් මෙතනයි නිවන තියෙන්නේ. ජීවිතා නිතර අවදියෙන් ඉඳ නිමිත්තක් නැති තැනට අවදි වෙන්නේ. අරමුණක් නැති තැනට අවදි වෙන්නේ කවදාකවත් කරන්න බෑ නිමිත්තට අවදි නොවි. නිමිත්තට අවදි වෙච්ච තරම්ම ඒක 100 100ක් කරන්න යනකොට වෙනවා තැන් තැන් වල හිස්තැන් තියෙනවා. එතන අනිමිත්ත තියෙනවා, අපණිතේ තියෙනවා. නැත්නම් මේ නිමිත්ත ගිවුනට පස්සේ යන වේගට හීන් දාඩි දානවා, සහලවනවා, බිල්ල කඩා වැටෙනවා, කොන්ද කඩා වැටෙනවා. ඉතින් ඉතින් සෙත් කවි කියනවා, ඉතිත් තුල් ගැට ගහනවා. මේ නොදැනීම දැනුණා අය. බුදුහාමුදුර විතරක් භාගයට ඉන අයලා බලනවා යන්තම් මේ මේ කරන මෝල් වහන්සේට ඕ මී අම්මන්ඩිට තේරෙන්නේ නැති වුණාට දැන් නිකන් පය වැදිලා නිකමට නිවනේ හැප්පෙනවා. හැබැයි නැද්දකින් කියව ගේ අම්මට කියලා බැන බැන යන්නේ. බය හැප්පිලා වැටුණා කියලා. ඉතින් ඕවට බුදුහමසෝ hina වෙන්නේ නැත මොනව කරන්නද? අපි මොනවද හිව්වේ මෙච්චර අපි මොනවද හම්බ කරේ මෙච්චර අපි මොනවද සංවේදනය කරේ මොනවද අපි මොනවයින්ද ආඩම්බර වෙන්නේ මෙච්චර කාලේ? මොනවද අපි බුදුන්ට පුදන්නේ මෙච්චර කාලේ? පුදන්න ඕන කරලා තියෙන බුදුආමතුරට පින් සිද්ධ වෙන්න මම ගැන බලනකොට දකුණ ගැන නොදැනෙන බව මට වැටහුණා. ප්‍රසවාසය ඉවර වෙනකම්ම බැලුවොත් ආශ්වාසයෙන් ඉස්සලා හිස්තනක් තියෙන බව වැටහුණා. ඒකට කියන ඕක තමයි යක්ෂයෝ කියන්නේ තුච්චයි කියලා, රිත්යි කියලා, ශූන්‍යයි කියලා. ඔතන තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. ඔතන තමයි මධ්‍ය ප්‍රතිපද කියන්නේ. අන්න ඒක වැඩි වැඩියෙන් දක්නා තාලෙට ඒක උනන්දු වෙන තාලෙට ඒකට ගෞරව කරන තාලෙට සමාදම් වෙන තාලෙට ජීවන රටාව හදාගනි. මේ අපි හම්බ කරපු සියල්ලම මේකට බාධායි. කිසිවක් හම්බ නොකරුවයි කියලා කිසිම පාඩුවක් නැහැ. මොකද නිවන තියෙන උතන. අපි යනවා ඊගා ප්‍රශ්න. ආනාපානේ හුස්ම ඇතිවීම නැතිවීම වෙලාවේදී හිත හිඩසක් ඇති වෙනවයි කිව්ව එක අපි හිත බවංගයට ගියයි කියලා නෙවෙයි තේරෙන්නේ. ඉතින් තව ඉතින් කුණු අරප දා ගන්න හදනවා. දන්නේ නැහැ කියන එකට ආයෙ ලේබල් ගන්නවා. තමයි. දැන් මට තමයි මට වැරද්දක් වෙලා නැහැ. අපි කිසිම දෙයක් නමකින් නොකෙලසව පවත්තන්න නැති තරම් තුච්චයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේ ලෝකේ නමකින් නිකලෙසිච්ච නැති දෙයක් නැහැ. ඔය ඕකටත් බවංගේ කියලා දාපුවම ඒකත් කෙලෙසනවා. ඒ දන්නේ නැහැ. එහෙම මට තේරිලා තියෙනවා ඒක. හරි හරි ඒ තේරිලා වැරදි. නොතේරීමයි ඕන කරන්නේ. මෙතන මොකොත් දන්නේ නැහැ. මේ ප්‍රශ්නේ නැහැ. ඉතින් මං අත්දකින්න දෙයක් මගේ අත්දැකීම කියන්න බෑ. ලේබල් නැහැ. ලේබල් එක දාපුව ගමන් කවදාකවත් නිවන නැහැ. නිවන අතක් ආවචරයි. ඒ වගේම ඔය භවංග කියන වචන අපි උදෙත් සාකච්ඡා කරා. ඒක දාගත්ත ගමන් අර ලස්සන නික්ලේශී චිත්තක්ෂණයට කුණු නමක් දැම්ම වෙනවා. පටබැදි නමක් දැම්ම වෙනවා. අර නිර්මල චිත්තක්ෂණයට කක්කාවක් දැම්මනවා. අක්ඛේය සංඤිනෝ සත්තා අක්ඛේයස්මින් පතිතිතා අක්ඛේයස්මින් අපරිඤ්ඤාතං මාර දෙයන්ති මච්චනෝ. මොනම දෙයක්වත් වචනෙට දාන්න බැරි නම් මිනිස්සු බයයි. වචනෙට දාපු දේ මතයි ගමන් කරන්නේ තාක්කල් ලෝකේ මායාවෙන් මිදිලා නැහැ. වචනෙට දාන්න බැරි දෙයක් දැක්කට පස්සේ ඒක සාදර වුණා නම් සත්පුරුෂයා. එතකොට මායාවට පේන්නේ නැහැ. ඒ නිසා ඕකට මේ මොකක්ද අර රංගන නාට්‍යයේ කියනවා ඒ යම්මන් යනකොට සෙබලෙක් හම් වෙලා ඒ සෙබලට සෙබල කියනවා මේක අම්බලමට යන පාර නෙවෙයි යකෝ මේක රජමාලිගාවට යන පාර මේකට යන්න දෙන්න විදියක් නැහැ කියලා. ඉතින් ඒ කිරියම්ම කිරි ගොන් අම්මන්ඩි කියනවා මනස මේ කිරි ටිකක් කරන ජීවත් වෙන මට යන්න දීපන් කියලා. ඊට පස්සේ කියනවා එහෙනම් පිටියල්ලෙන් කියක් කරේ මට දීපන් යන්න කියලා. උඹට අල්ලසද්ද ඕනේ කියලා. යකෝට අල්ලස් කියන්නේ අයිස්ක්‍රීම් කියපන්කෝ. දැන් චොක්ලට් කියපන් මොකද කැතනමක් දාගෙන තියෙන අල්ලස් කියලා. දීපන් වැඩේ කරන්න. ඒ වගේ අපි නමක් දාපු ගමන් කෙලසෙන. නමක් දාන්න බැරි දෙ පිවිතුරුයි නිර්මලයි විකුණන්න බෑ හැබැයි. බිස්නස් කරන්න බෑ. මාන්නයක් ඇති කරන්න බෑ. තෘෂ්ණාවක් නෑ. මමයට ඇඟිල්ල ගහන දණක් නෑ. අපි ඒකටත් ඇඟිල්ල ගන්නවා. ඒකයි මම මේ කඩන බෑනේ සමා වෙන්න කතා කරන්නේ. හුස්ම ඒ අතේ ඉහළ පහළ යෑමේදී අතර මට තේරෙනවා හිඩසක්. මම කලින් ස්වාමීන් වහන්සේට ඕක ඉදිරිපත් කළා ගිය අවුරුද්දේ ආ වෙලාවේදී. මේ හුස්ම ඉහළට ගන්නකොට tikai හෙදෙස මට තේරුණා. ප්‍රාශ්වාසයයි ආශ්වාසයයි අතරේදී වැඩි ඉඩක් තිබුණා. මම ඒකයි තේරුම් කළේ. ඇත්තටම මම බණ බණ කියනකොට ඉතින් කියනවානේ භවාංගයයි අරකයි නේ මම ඒකයි ඇහුවේ නොදැනුම්. නෑ කවන්නේ මම භවාංගය කියලා මම කඩාපැන්නේ. ඒකට මම සමාවේ භජනය කරන්න. මේ தත්තට නමක් දාන්න නැතුව කතා කරමු අපි. එතකොට ඒක බුද්ධ පූජාවට තියන්න පුළුවන්. බුද්ධ පූජාවට තියන්න බෑනේ කෙලසපු දේවල්. ඒක කියන්නේ බුද්ධ පූජාව දෙනකොට ආහාරන කතෙන් පල්ලෙහාට පාත් කරන්න එපා. උඩින් තියාගෙන ඉන්න කියන්නේ ඔය සාදු සාදු සාදු සාදු ගාව මේක කෙල පූජාවක් තමයි කරන්නේ. බුද්ධ පූජාවක් නෙවෙයි. මේ ලස්සනට හදාගත්ත දාන කෙලසෙනවා. ඒ නිසා ඒක උඩින් අල්ලන්න කියනවා. ඒ නිසා මේ අපි උපදගත්තත් මේ හිස්තන කියන්නකෝ එහෙම පූජා කරන නමක් දාන්නේ. ඒක ලියලා බලන්න මේක අත්දකින්න හැම පැත්තෙම වැඩි වේලාවක් හැකි හැකි හැම වෙලාවෙදීම ඒක බලන්න මෙතන කෙනෙක් තියෙනවාද නම දාපු ගමන් තව කෙනෙක් බවංගේ කියලා තව එකක් අඳුර ගන්නවා තව කෙනෙක් තව කෙනෙක් ගන්නවා ඒකෝල අපේ සංවේදනය සම්පූර්ණ අවුල් වෙනවා නමක් නැති වෙන තැන ධර්මයේ සංප්‍රේෂණය වෙනවා නමක් තියෙන තැන කක්කදාන මගේ ඊළඟ ප්‍රශ්නෙත් ඔය ගමන් මහන්නම් ස්වාමීන් වහන්සේ දැන් අර පළවෙනි ප්‍රශ්නේ මම නෙවෙයි යහුවේ නම් නමුත් මේ රිට්‍රීට්ස් සීමා කරපුවාම ඉතින් මේ මොකද්ද කමඨාන් සුද්ධ කරගන්න හැම විදියක් නැහැ නෝ ස්වාමීන් වහන්සේ. ඉතින් කක්ක කරගන්න නැති වෙද්දී මම සුද්ධ කරන්න ඕනේ නැහැ නේ. මේ කට්ටිය මේ කොරන කරන කක්ක වලට මේ සුද්ධ කරන්න වැසිකිලි වල හදන්නේ. අපි එහෙම සුද්ධ කරන්නේ ඕල කක්ක කරන්නේ නැත්නම් එතනකට ඉන්න. මොනවද සුද්ධ කරන්නේ? ඒ යකඩ නීති නෙමෙයි. මට ඇති තරම් කක්ක ගන්න දෙන්න ඔබ වහන්සේ ළඟට ආවම මම ෆුල් 1 day service එකක් ඕනේ මට. ඩ්‍රයි ක්ලීන් කරලා ඕක. අල්ලත් කෙලියයි. මොකට ඒ කමටහන් අල්ලන්නේ? අල්ලනගෙන කමටහන ගක්කා කමටහන සුද්ධ කරන්න ඕනේ කමටහන නැත්නම් මේත්තක් නැති අරමුණක් නැත්නම් කියටුවාම අපි යන මාර්ගයේ හරියද කියලාවත් දැනගන්න. නෑ හරියද හින්දානේ මම මේ බනින්නේ. නැති කෙනෙකුට මං අනේ අහලයන් පහලට මිනිස්සුන් කතා කරලා බනින්නේ නෑ. මම බනින්නේ ගහන්නේ රිදෙන්න ගහන්නේ උන්ටටම කිට්ටුවක් දෙකට. එහෙම නැත්නම් මට මිනිස්සු ගහයි. ඇත්තටම කිට්ටු කරලා පිටිපස්සේ එකක් දාලා හොම්බට දෙයක් කරනවාම වැටෙන්නේ මගේ අතට තමයි. ඒ තරම් කිට්ටු අන්තිම තමයි මං ගහන්නේ. නැත්නම් මට ඔය අහලා පහන්න නැති දිගට හරහට සම්බන්ධ නැති කිසි කෙනෙක් එක්ක මට ගන්න දෙනවක් නැහැ. ඒ මගේ මගේ ක්‍රමේ බුදුහාමරන් ක්‍රමේ නෙමෙයි බුදුහාමරන් ආදරය කරනවා, ප්‍රේම කරනවා, මෛත්‍රී කරනවා, කරුණා කරනවා. මම කරන්නේ හොම්බට දෙයක් දබලයි. හැබැයි ඒක සමහරුන්ට හොඳට වදිනවා. ඒගොල්ලෝ තමයි මාව නොමගහරින්නේ. මම බය නැතුව ගහන ඕන කියලා මම දන්නවා ඌට ගහන්නේ අපි අපේ ගණන් සර් ගැහුවේ ගණන් දන්න උන්ට විතරයි. කියලා පටන් ගන්න. ඉස්රාම් පොලිමේ වාඩි වෙන ගණන් දන්න අය. අනික මිනිස්සු මොන පිසු කෙලියක් ගණන් ගන්නෑ. ඉස්සරහින් එක මොනවාට වැරද්දුවනේ මේ හරියට ගහනකොට මුද්ද ගන්නවා මෙතෙන්ද. ඥාක්කාර අනපුවාම ඒකල මුද්ද පෙහාට දාගෙන අත පෙන්නනවා මම යන්නේ මුද්දෙන් නෙවෙයි කියනවා. අනිනට ඔක්ක ඩෙස්ක් එකේ බිම වදින්න අනිනවා. ඊට පස්සේ කියනවා මට කරන්න දෙයක් නැහැ. මං ගහන්නේ ගණන් දන්නවන්ට විතරයි. මොකද මේ ගණන් කියන සබ්ජෙක්ට් එක ඔක්කොටම ගන්නන්න බෑ. ඔට්ටුයි. ඔට්ටුයි. ගරු ස්වාමීන් වහන්සේ සතුටත්ම භාවනාව හොඳින් කරමි. ආනාපානයේ සම්මී යොස් ඉන්නට වැටේ. තප්පර කීපයකින් නැවත අවදි වේ. නැවතත් හොඳින් සතිය පිහිටුවමි. නැවත තප්පර කීපයකින් නිින්දට වැටේ. මේ වන්නේ කුමක්ද කියා උත්තර කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. නිර්වාණ සරණයි. ඔය මේකට නිින්ද කියන නම දාන්න නැතුව මේකට පෙළඹෙන හැටි බලන්න, මේකෙන් ගැලවෙන හැටි බලන්න. මොකද මේ தത്വෙදී මැද අල්ලන්න බෑ මේක. මේකට පුළුවන් වෙන්නේ පෙළඹෙන හැටි අවදියෙන් ඉන්න යෝගාවචරය කියනවා මෙන්න මේ මේ தත් එනකොට දැන් ඔය ලෑස්ති කරන්නේ ඔය කියන නිින්දට. ඕක නිින්දක් නෙවෙයි. නමුත් අපි මේ වෙලාවේ පාවිච්චි කරන වචනේ. අවදි වෙච්ච එක මම බලන්න මම ඉන්නේ ආය සතියේ. එතකොට තවසක තේරෙයි මේ දෙපැත්තෙන් ඒකට පෙළඹෙන හැටි සහ ඒකට අවදි වෙන හැටි කියන දෙක දෙකට වැඩි වැඩියෙන් අවදි වෙනකොට මැද කැලලටත් අවධානය යනවා. එතකොට කියාවේ මම ඉන්නව තැනක මම දන්නේ මෙතන තමයි නිවන තියෙන්නේ. එබැවින් තමයි නින්දට අවදි වෙන එකට තමයි ප්‍රබුද්ධ වෙනවයි කියන්නේ පුබුදු වෙනවයි කියන්නේ බුදු වෙනවයි කියන්නේ. ඒක නින්ද කියලා නම් කරපු ගමන් අපි ඒක කුණු බාල්දියට දානවා. කුණුබාදේ නෙමෙයි දාන්න තියෙන්නේ මේක ගන්න ඕනේ ට්‍රේ එකට අරගෙන තමයි මයික්‍රොස්කෝප් එකට දාලා හොඳට ෆ්ලෑෂ් ලයිට් දාලා හොඳට බලන්න. බලන්න කියන්නේ පිළිබෙන හැටි බලන්න, ගැලවෙන හැටි බලන්න. එතකොට නිින්ද කියන වචනේ වෙනුවට වෙන වචනයක් දාන්න. තමයි භවංගි කියලා දමනවා. මේ එක එක වචන දාන වචනේ දාපු ගමන් අපේ පරිශ්‍රණ ඉවරයි. වචනේ නොදා මේකට අවදි වෙන්නේ. ඒ නිසා බුදු වෙනවයි කියලා කියන්නේ නිින්දට අවදි වීමක්, හීනයකට අවදි වීමක්, අපි නොදන්න දේ තමයි බුදුකම කියලා කියන්නේ. ප්‍රබුද්ධ බව දන්න දේ කියන්නේ තණ්හාමාන දිටි. නොදන්න දේ තුළ තණ්හාව නැති වෙන්න ඉඩ තියෙනවා. නොදන්න දේ තුළ මාන්නය නැති වෙන්න ඉඩ තියෙනවා. නොදන්න දේ තුළ දික්තියක් නැති වෙන්න ඉඩ තියෙනවා කියලා බුදුරජාණන් නිකන් ලාවට පෙන්වනවා. අනිවාර්ය කරන්නේ නැහැ. මොකද කුඩු ගහපවන් නොදැනීම හිටිනවනේ. ඇනස්තීෂා වලට නොදැනීම හිටිනවනේ. නින්දරත් නොදැනීම හිටිනවනේ. මේකේම නෙවෙයි න සංඤ සංඤී නෝප විසංඤී න විභූ න විසංඤ සංඤී මේ කියන එක සාමාන්‍ය සංඥාවක් නෙවෙයි විසංඤ වෙලක් නෙවෙයි අසංඤ තලෙත් නෙවෙයි ආන ඒ සංඥාව දන්න තැන වෙනකොට වැඩි දන්නෝ මේ ඉතින් එක්කෙනෙක්වත් නොදන්නා නෙවෙයි මේ ඔක්කොම නම් මේකට කෙනහිලි කරනවා මේක සැක කරනවා මේකෙන් ඉවත් වෙන්න හදනවා මේ සේරම මාරපාක්ෂය නැත්නම් උපයන්න මේ කිසි කෙනෙක් මහන්සි වෙන්නේ ඕක උපයෝප දෙයක් මොකද කියන්නේ ඔකට වෙනම භාවනා කරන්න ඕනේ. ඔන්න ස්වාමීන් වහන්සේ මට මේ පළවෙනි මම අපේදී ස්වාමීන් වහන්සේ මෙතන මෙතන හැම මමයම කපනවා මම මමයට කිසිම තැනක් නැහැ. සමාධිය ගැන කතා කරලා. ප්‍රශ්නේ ඒක උනේ සමාධිය ගැන ඇහුවේ. එතනින්ම ඒ ප්‍රශ්නට උත්තර දුන්නෙත් නෑ කපා හැදියා මං එදා තමයි අල්ලගත්තේ. ආ එන්නේ නැති වෙන්න කපනවා. නෑ මං එදා තමයි අල්ලගත්තේ මේ ක්‍රමය. ඒ නිසා කපනවා මම ඔළුව ඉස්සොත් ගහන්න ඕන බෙල්ලකට රෙපෙන්න. මම උසන්න නෙමෙයි අපි මේ දිල් අරගෙන මේ දඟලන්නේ. අපිට වැටෙන දේ වැටෙන සත්‍යයට කියන්න මම එනෙන් තොරව. මාන්නෙන් තොරව. ditthියෙන් තෘෂ්ණාවෙන් තොරව. ආනේ උඩ අපිට තේරෙනවා කිව්ව හැක්කක් තියෙනවා අපිට කියන්න පුළුවන්. හැබැයි ඒක අපි දන්න වචන වල නෑ. ඒක වෙන්න ඕනේ දෙබ්බසක් කරා. ඒ sannivedane වෙන්න දෙබ්බසක් කරා මේ නොදන්න දෙයට නියෝෆෝබියා කියලා එකක් තියෙනවා. fear of freedom කියලා, fear of unknown කියලා. ඕක තමයි නිවන තියෙන එකම බාධා නේ. ඔක්කොම දැන් නිවන දැකලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ ඒකට බයයි. ලේබල් එකක් දාන්න බෑ. මගේ කියලා දාහක් වේදා ගන්න බෑ. බිස්නස් කරන්න බෑ ඒකේ. ඒ නිසා මේ නිවනට කරන බය තමයි එහෙම නැත්නම් ඒකට තියෙන මේ නවුසටික් මේ වොමිටිෂ් එහෙම නැත්නම් මේ වක්කාර දන්න ගතිය තමයි යෝ කම්මැලිකම නිදිකම් වශයෙන් අපි අඳුරගෙන තියෙන්නේ. අන්න ඒකට අවදි වුණා නම් අන්න තේරෙයි. අපි මේ මේ භාවනාදී කී වතාවක් කියලා කෝටි ලක්ෂ කීයක් මේ නොදන්න දෙයට බය වෙලා සලුව ගසා දාලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක භාවනා කළා ගියන පුළුවන් ගන්න මේ සාකච්ඡාවෙන් උපයන්න ඕනේ. ධර්ම දේශනාවෙන් උපයන්න ඕනේ. ඒ වගේම අපි අපි නිර්දය විදියට අපි විවේචනය කර ගන්න ඕනේ. උරතල් කරන්න බෑ මෙතන. මෙතන උරතල් කරන්න නෙමෙයි අපි අවිලා තියෙන්නේ. නිර්දය විදිහට විවේචනය කරනකොට මම මෙයා කැපෙනවා. කැපෙන්න ඕනේ. මම ඒකන ආඩම්බරයි. බොහොම සතුටින් ඉන්නවා කාගේ හරි මම මෙයා මෙතන කඩලා දාන්න පුළුවන් වුණොත් කිරිබිම් මල් නැට්ටක් ඇදුවා වගේ කිරියල කොලයක් කඩලා දැම්මා වගේ. බෞද්ධ ස්වාමීන් වහන්සේ ඊයේ රාත්‍රියේ නිින්දට ගිය විට වම් මතේ ඉහළ කොටසේ දැඩි වේදනාවක් මතුවේ. නිදා ගැනීමද අපහසුය. නිවසේදීද මෙම වේදනාව වරින් වර තිබිනි. ඊයේ රාත්‍රී වේදනාව තදින් දැනුනි. මා වේදනාවක් වේදනාවක් ලෙස එවෙනි කරන්න පටන් ගත්තෙමි. එක වේලාවක් මෙලෙස මෙනෙහි කළත් වේදනාවේ වැඩි බවක් නිසා අනුභවයක් නැත. ඝනකම යකඩයකින් අත ඇතුළ ආරණ්ණාත් වැඩි ස්වභාවයක් වාවයෙන් වේදනාව දැඩි වෙමින් තිබුණි. වේදනා එන්ටෙන්ටම වැඩි වුවත් මෙලෙස බලා සිටීමි. මෙසේ බලා සිටීදී මේ වේදනාවක් නොව වරින් වර වෙනස් වෙමින් පවතින වේදනා ක්‍රියාවලියක් ලෙස පෙනෙන්නට විය. මොහොතකටත් එහෙම සිත යොදවාගෙන සිටීමේ වේදනා ඇතිවීමෙන් නැවතෙමින් නැතිවීමෙන් යන ආකාරයක් දක්නට ලැබිනි. මේ වන විට විනාඩි 45කට තරම් කාලයක් ගත වී ඇත. වේදනා ක්‍රමයෙන් පුරන්න ගොස් මේ පැවති ස්ථානයේ වීදුරු පළක කැටවැණි සුදු ආලෝක ධාරාවක් මතුවී වේදනාව තුරන්නේ. නැවතත් සුළු වේලාවකින් අවස්ථා තුන හතරකදී වේදනාව මතුවත් මා පෙරසේ මෙනෙහි කිරීම ආරම්භ කළෙමි. එහෙත් වේදනාවේ පෙළෙන බව නොදැනිනි. සෑම අවස්ථාවකම වේදනාවක් තිබූ තැන විවිධ පැහැති වේදිනු පළඟුවකට වැනි ආලෝක ධාරා මත වී වේදනාව නොපෙනී ගියේය. මා ආනාපානයේදී සක්මනේ මෙලෙස වේදනාව පිළිබඳ මෙනෙහි කිරීම උද්දා සිටි. එත්මි මෙනෙහි කිරීමෙන් පසු නැවත කමඨහනට පැමිණිය හැක. මෙම සිදුවීම මා වාර්තා කරන්නේ ගැමට සිතකින් නොවේ. එයට හේතුව වේදනාවක් හා විදි කෙනෙක් මමෙක් තරමත් මාතල ජීවත් වෙන බැවිනි. ඔබ ආශ්‍රයගේ උපදෙස් පාපකේ. එවන් සරණ. මෙයාට නෙමෙයි මං කියන්නේ අනිත් හේරටම නිින්ද යන්න බැරි තරම් වේදනාව පැමිණේවා කියලා සාසා ප්‍රාර්ථනා කරා. එච්චරයි මම කියන්නේ. එහෙම නැත්නම් පස්සේ උඩ දාගෙන සද්ද කර කර බුදියයි. වේදනාදී වේද මේ නිින්ද ගැටෙන විදිහ වේදනාවක් આવොත් අන්න එදාට සතිය ඵලයන් කිව්වත් යන්නේ නැතුව තියෙන බව තේරෙයි. ජයගත්ත දවසේ මොන්න වෙනසක් තියෙන නිසා අපි මෙතෙක් කල ප්‍රතික්ෂේප කරපු බොනදකින් කියපු හෝනියම තුල තමයි කවදා හෝ නිවන තියෙන්නේ. ඒ නිසා සීල දනාට නිදා ගන්න බැරි තරමට වේදනාව පැමිණේවා කියලා අපි ඊගා ප්‍රශ්නට යනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාවට ආධුනියෙක් මේ සක්මන් සක්මනේ වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් යන විට පාද පොළවට තැබීමේදී සීතල ගතිය, තද ගතිය අත්දැකීමි. මේ වඩාත් දැනෙන්නේ පාදවල ඇඟිලි වලටයි. පාද ඔසවන විට සැහැල්ලු වන ආකාරයේද හොඳින් දැනේ. එසේ විනාඩි 20ක් පමණ සක්මන්ී ගමන් කරන විට එක්වරම වම් පාදයේ සිට හිස දක්වා විදුලියක් මෙන් කරනවා සේ දැනියයි. වනවිශ්වල වේදනාව තිබුණද ඒ කෙරෙහි අවධානය යොමු නොකර දිගටම ගමන් කළේ මිසක්මන් කළෙමි. පැයකට වැඩි කාලයක් වද සක්මනේ යෙදී දැක කිසිදු අපහසුාවක් නොදැනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉදිරියට කලින් දේ පැහැදිලි කර දෙන මෙන් උපකාරණක වෙලා සිටිමි. ඔබ වහන්සේට පෙරවන් සරණයි. ඔය ජීන කාය අනාගෙන කඩාගෙන කක්ක කරගන්න එක තමයි කරන්න ඕනේ. ආය හදනවා ආය කක්ක කරනවා. මොකද නැත්තම් මට අහන්න ඕනේ දැන් මේ ඇතිවෙච්ච තත්ත්වයේ Tamanda ප්‍රශ්නයක්ද ඇති කරලා දීලා තියෙන්නේ නැත්නම් උත්තරයක්ද කියලා. මම දැන් මම මේ කිව්වහම කරන් ප්‍රශ්න ලිපේකන ඉදිරිපත් වෙන්නේ ගන්නෑ. මම ඒත් අහනවා මේ ප්‍රශ්න ලිපේකන මේ මේ ධක්මන මේ විදිහට අනායාසයෙන් කරන්න බැරි වීම Tamanda ප්‍රශ්නයක්ද නැත්නම් ප්‍රශ්නට උත්තරයක්ද කියලා මම දැනගන්න කැමතියි. මම අර කලින් වචන නොකියව නම් උත්තර දෙන්න ඉඳලා මම කැපිල්ල දාලා වටන් ගත්ත නිසා ඒ නිසා මේ වෙච්ච එක අමලියක් කරදරයක්ද නැත්නම් භාවනාවේ පළප්‍රෝජනයක් කියලාද හිතන්නේ ප්‍රශ්න කරු. පළප්‍රෝජනයක් නම් ආයෙත් අහන්න දෙන්නේ උත්තරයක් නම් ආයෙ මොනවද උපදේශ බලාපොරොත්තු ප්‍රශ්නයක් තියෙනවා නම් තමයි අපි සාකච්ඡා. හැබැයි මම පිළියර ගන්නවා මේ දෙක ඉදිරිපත් කරමු කමටහන් සුද්ධ කරන වාර්තාවලින් හොඳ මේක මේ. දර්ශන විතර කරලා දෙති මොනවද මම සතුට වෙනවා. මගේ උපදේශ බලාපොරොත්තු වෙන්නේ මොකටද කියන එක තමයි මම පොඩි මේ හින්ට් එකක් ගහන්න එහෙම නැත්නම් මේ උපහාසයට ලක් කරන්නේ. ඉතින් මේකට සාදු කියලා එන එකයි තියෙන්නේ. මේක නැවත නැවත වෙන්න ආරින්නේ. බහුලීගත කරන්න. භාවිත කරන්න බහුලීගත කරන්න. එච්චරයි කියන්න තියෙන්නේ මේ දීපේ කරන්න හිතටක් වුණා නම් අනේ සමා වෙන්න ඕන. ගෞරවනීය ස්වාමින් වහන්සේ තර්ක බහුල වූ මාසිත මීට මාස 4කට පමණ පෙර ඔබ වහන්සේගේ CD තැටියක් අසා ඔබ වහන්සේගේ රක්නා මහිමයත් චතුර වාග් විලාසයත් හමුවේ නිරුත්තර විය. එතෙන් පටන් ආනාපාන සතියත් සක්මන් සක්මනත් අවස්ථාවල්දී සතිය පැවැත්වීමට පුරුදු කරමි. ඊට මාස 3කට පමණ පෙර උසවනවා ගෙනියනවා තබනවා ලෙස සක්මනේ පැයක් පමණ යෙදී පසුව ගෙදර වැඩ කරන අවස්ථාවේදී මගේ සිරුර මා ඉදිරිපසින් එවද යන ආකාරය දුටුමි. මින්පසු මේ කය රූපණයකි ඔබ කෙනෙක් පමණක් නොවේදයි නිතර සිටේ. එමෙන්න මාගේ සිරුර මුළුමනින්ම සත්‍යයෙන් ආලෝකවත් වී උපර්ථ ਵਿਚාර රහිත ප්‍රීතිය හා සුඛය පළමුවට දැනුනේද සක්මනේදීය. මා නිවසේ තනා ඇති සක්මනේ පැයක් පමණද පරයන්කේ පැයක් පමණද බොහෝ විට යෙදෙමි. ඊට මාස 2කට පමණ පෙර හුස්ම රැල්ල සංසිඳිමි. ඔබ වහන්සේ වහන්සේගේ ධර්මදේශනාවල පරිදි සිතුවිලි නතර වූ පසු දැනෙන පාළුව හුදකලාව මැඩගෙන භාවනා දිගටම කරගෙන ගියෙමි. ඊට මාසකට පමණ පෙර සිට සිතුවිලි නැති තැන හිත ශරීරයේ නොයෙකුත් සංවේදනා මම ලෙසද ඒ දෙස බලා සිටින විට මේ බාහිර බාහිර නෑට අයත් වන ඇති බලා සිටිමි. නිවිත මගේ කය අත්පය නොදැනි සම එකම ගුලියක්සේ දැනි. සංවේදනා පැමිණේ ශාරීරික කුමන කොටසින්ද නොදැනි. මෙසේ සිටියේදී සති තුනකට පමණ පෙර මගේ ශාරීරික තුනට රසදිය වැනි දියරයක් පිරියන්නක් මෙන් ශරීරය අමුතම සෝයකින් පිළියන්නට විය. දැස් වසාගත් විට කිසේ කැක්කමක්ද දැනි. මම බඩේ දවන ගතියද එනි මුක්කම සෝයක් පයි පයිකය කිරියයි මා සතිමත් සෑම මොහොතකටම මේ දැනෙන්න පටන් ගති වැඩ කරන විට දී පවා එමෙන්න කිසිදු හේතුවක් නැමැතිව අදා සිදුවීමකට පවා සිතේ ප්‍රීතියක් නැගී බොහෝ විට පරයන්කේදී අනෙකුත් අවස්ථාවලට අඩුවෙන් දැනෙමි. නිවල දෙවියන්ටද දැනෙන්නේ මෙසේදයි ඇතැම් විට සිතිනි. මා මෙහි පැමිණි පළමු දින 29 වෙනිදා මෙසේ සෝවින් දෙමි. ඊයේ පටන් එම දීරේ මිදී ඇතිසේ දැනේ. ශරීරය ඉතා ගැඹුරක ඇති බවත් කිසිදු චංචල ගතියක් නොමැතිව පිරී ඇතියක් දැනේ. සතට හෝ දුක් නොමැත. භාවනාවද කරාද නොකරාද යන්නට ගැටලුවක් නොවේ. ජීවිතයේම භාවනාක්ෂේ හැඟේ. වැඩ කරන විටදීද නිදා සිටින විටද ඉඳගෙන සිටින විටද හිතගෙන සිටියේද හිත භාවනා නොවේද කියා සිටියේ. එමෙන්න මීට සතියකට පමණ පෙර සිට මගේ සම තනින් තන වේගයෙන් කම්පණය වන බව දැනේ. පර්යංකේ දිහා සක්මනේදී මෙසේ කම්පණය වී නවත් නවතින හිට මේ කයාවට පරිසරය හා මුසෝදේ මුසෝසේ දැනේ. අයද අවට පරිසරයද එකක්සේ නැගේ. අවද මා සක්මනේ යෙදෙද්දී නිමසේ ඇතම් වැඩ කටයුතු කරද්දීද ඇසට ගැටෙන දේ වේගයෙන් චලනවන ගැහෙන බවක් ඇතැම් විට පෙනේ. අද දින භාවනාවද ඊයේ දින මෙන්ම මනා ගැඹුරක ස්වභාව ඇත. කලින් දිනවල තිබූ සුවේ නැතිවද නැතිවද කම් නැතේ සිටේ. මම නිසලව සිත දෙස බලා සිටිමි. මෙවන් ආශ්චර්යත්ම මගකට මග පෙන්වීමට ඔබ වහන්සේ වන් බුද්ධ පුත්‍රයෙකු වමුයේ මාගේ මහත් වූ පිනකට සිටේ. මෙසේ මඟ පෙන්වූ ඔබ වහන්සේට නමෝ දනසින්න වහන්සේ විදීමට ලැබේවායි පතමි. ඔබ වහන්සේට නිරුක් නිරෝගී දීර්ඝායස පතමි. මේකේ තියෙන වාක්‍ය 15ක් විතර වගේ සීමාව කැඩිච්ච බවට දක්වන ලකුණු දැනගෙන ලියපුවා නෙමෙයි ලියවිච්චා. ඇඟ දිහා බලා ඉන්නකොට මේ ඇතුළ මේ පිට කියන සීමාව නැහැ. මම භාවනා කරනවා මම භාවනා කරන්නේ නැහැ කියන සීමාව නැහැ. මම මේ විදිහේ සැපද දුකද කියන සීමාව නැහැ. ඒ සීමාව කැඩුනට පස්සේ අපි අර මෙතෙක් දීලා තිබුණු වස්තුවේ වටිනාකමට පුදුමාකාර වෙනසක් වෙනවා. ඒ වස්තු වල වටිනාකම තියෙන්නේ me and not me. මම සහ මගේ නොවේ කියන සීමාව තියෙනකන් විතරයි. ඔය සීමාව හිතින් දාගත්ත බොරුවක්. ඒ නිසා භාවනා කරන යනකොට මේක කෙල කෝටි වාරකින් පෙන්නනවා. මේ දැනෙන වේදනාවල් වල තියෙන මම සහ මගේ නොවන ගතිය, සැප නා දුක නොවන ගතිය, හොඳක් නරකක් නැති ගතිය මේක අපිට හරි අභියෝගයක්. මොකද අපි අධ්‍යාපනයේ පුරාම ඉගෙන ගත්තේ සෙක්ටේරිය නිසා. මේ අපි සිංහල බෞද්ධයෝ අරුම් හැඩි දෙමළු මේක ලංකාව මේක අනිත් රට ආදිවාසී මේ දෙකට බෙදෙන එකනේ භාවනාදී ඔක්කොම මට්ටම් වෙලා යනවා මට්ටම් වෙලා ගියාට පස්සේ සම්පූර්ණ තිරියන් වෙනවා හිතේ තිරියන් වෙන්නේ සත්පුරුෂයාගේ විතරයි. අසත්පුරුෂයා බය වෙනවා. අසත්පුරුෂයා දැන් මට ඉඩම් කඩම් වල සීමා මාතෘකාවල් කඩලා ගියා. මගේ සිංහල බුද්ධ ආගම නැති වුණා. ඥාන පිරිමකම නැති වුණා කියලා. මොකද ඒකනේ උපදි කරගෙන තියෙන බස්සෝ කරගෙන තියෙන මේ ඔක්කොම දී වෙන්න පටන් ගන්නවා. ඒ නිසා පොතක් කියවිලා තියෙනවා the no boundary කියලා. කෙන් විල්බගේ මට මතකයි මම නිල්ල මිද්දදී කියවනකොට එක පිටුවක් කියවපුවම දවස් ගාණක් ත්‍රිල් එක තියෙනවා. ඒ තරම්ම මේ මනුස්සයාට පෙන්ලා දීලා තියෙනවා මේ බවුන්ඩරි එකේ තමයි දුක තියෙන්නේ. මරියාදාවේ සීමාවේ. සීමාව නැති තැනට ගියාට පස්සේ අවුරුදු 6කට ඉස්සෙල්ලා ළමයිගේ තත්ත්වයට හිත වැටෙනවා. මේ ඒ ළමයා අම්මයි මමයි අඳුරන්නේ අම්මගේ තනේ මගේ කියලා හිතාන ඉන්නේ. නිසා අම්ම ළඟ ඉන්නකොට මම ඉන්නවා. මේ තරමට මේ දරුවා අම්මට දෙනවා පණිවිඩයක්. අම්මට මාතෘ ප්‍රේමයක් ඇති කරනවා. භාෂාවක් කරලා නෙවෙයි. අපි දැන් වෙලා තියෙන්නේ මගේ දේ අපේ දේ කියාගෙන මේක සීමා මරියාදාවල් ඇති කරගෙන මුද්දට කැපෙන ස්ටේන්ලස් ස්ටීල් පියකින් යන ගන්නවා වගේ. මේ සීමාව නැති වෙච්ච දවසේ සතුට සීමාවක් නෑ. no boundaries sky is the limit ඉතින් මේකට මමයා කියන සීමාව කැමති නැහැ. මාන්නේ කියන සීමාව කැමති නැහැ. මගේ තණ්හාව කියන සීමාව කැමති නැහැ. මේ රචනයේ තියෙනවා ආධුනිකෙක් විදිහට මේ සීමා බන්ධනේ කැඩෙන වෙලාවේ ඒ අත්දකින්න අත්දැකීම් සාමාන්‍ය ඔලොමොට්ටල භාෂාවට දාපුවාම පේනවා. බුදුජාණන් වහන්සේ ලියන එක සූත්‍රයක් කරන් කියවන්න උන්වහන්සේ සීමාවල් නැති ලෝකේ ඉඳලා සීමාවල් ඇති ලෝකෙට sannivedanayak කියවන හැටි. හැම වචනයකම නෛර්යානිකයි හැම වචනෙම නිර්මලයි හැම වචනෙම අනිත් එකට ගැළපෙලා තියෙන ශ්‍රේෂ්ඨම සංගීතයක් ශ්‍රේෂ්ඨම సౌందర్యාත්මක රචනයක් වගේ අද හාමුදුර කෙනෙක්වත් කියවන්නේ නැහැ හාමුදුර කෙනෙක්වත් ත්‍රිපිටකය කියවන්නේ නැහැ ඒ වගේ සංග්‍රහ ග්‍රන්ථයි අටුවායි අන්නම් මන තේරම කියවනවා කියවන්නේ නැහැ නමුත් ඔගේ තියෙන ඥාන කෝෂයක් ඒ නිසා පුළු පුළුවන් වෙලාවට මට අපේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ භාවනා කරන අනුගානේ මජ්ක්‍ධිම නිකාය පොත අරගෙන නිකන් ළඟ තියාගෙන ඉන්න නිකන් යන්ත්‍රයක් ගැට ගහලා තියාගෙන ඉන්නවා වගේ. ආරක්ෂක යන්ත්‍රය පුළුවන් තරම් කියවන්න මේ සංඥා නැති ලෝකයක ආර්ය ලෝකයේ ඉඳලා බුදුරජාණන්සේ සංඥාව ඇති ලෝකෙට සංඥාව තියෙන වචන හරහා බබාගේ භාෂාවෙන් කියලා දෙනවා. මොන්න තරම් කරුණාවක් මොන තරම් ඥානයක් තියෙනවද කියලා තේරෙනවා. ඒක නිසා ඒ නොකියන පොත් ලයිස්ට් වලට අල්මාරි පුරවන ලයිස්ට් වලට දාන්න එපා. පුළුවන් තරම් කියවන්න ත්‍රිපිටකේ. එතකොට නිකන් බුදුහාමුදුරුවෝ ළඟ ඉන්නවා වගේ තමයි තේරෙන පටන් අර ගන්නව මොන තරම් ආශ්චර්යවත් දෙයක්ද මුන්නාංශය කරන්න කියලා. ඉතින් මේ වගේ කෙනෙකුට ඒක කියවන්න ගත්තොත් බුදුහාමුදුරුවෝත් එක්ක අවුරුදු 2600ක අවුරුදු ගාන සීමාවක් හෝ මෙතෙන්ලා බුද්ධ භූමියේ තියෙන දුර සීමාව නැති වෙනවා.